චතුත්ත්‍යං සතිමෝ පරිච්ඡේදෝ 34 වෙනි පරිච්ඡේදය ඒකාදස රාජා දීපනෝ රජවරු 11 දෙනෙකුගේ පාලන කාලය තදච්චයේ මහා චෝලි මහා තෙස්සෝ අකරේ රජ්ජං චොද්දස වස්සානේ ධම්මේන ච සමේන ච වලගම්බා රජ්ජරුවන්ගේ ඇවෑමෙන් කල්ලාටනාග රජ්ජරුවන්ගේ පුත්‍ර වූ මහා චූලික මහාතිස්ස රජ්ජරුව ධාර්මිකව සාන්තව 14 අවුරුද්දක් ලංකා රාජ්‍ය පාලනයේ යෙදුණා සහත්තේන කතන්දානං සෝසුත්වාන මහප්පලං පඨමේයේව වස්සම්මේ ගන්්වා අඤ්ඤාත වේසවා සියාතෙන් උපයා ගන්නා ලද දෙයින් දෙන දාණය මහත්ඵලයි කියා රජුරවන්ට අහන්ට ලැබුණා. රජකම ලැබුණු පළමු අවුරුද්දේම කුලේ වැඩ කරන්නෙක් වගේ වෙස්වලාගෙන ගිහින් කත්වාන සාලිලවනං ලතාය පතියා තතෝ පින්දපාතං මහා සුම්ම තේරසාද මහේපති ඇල්ලේකතක ගොයන් කැපීමේ කුලී වැඩ කරලා එයින් ලැබුණු වැටුපෙන් දන්පැන් සකසලා රජුරුවෝ මහා සුම මහරහතන් වහන්සේට පින්දපාත දාණය පූජා කරගත්තා. සෝනගිරිම්මේ පුනසෝතේ නිවස්සානේ කත්යෝ ගුලයන්තම් මේ කත්වාන බතෙන් ලද්දා ගුලේ තතෝ තේ ගුලේ ආහාර පෙත්වා පුරං ආගම්ම භූපති බික්කු සංඝස්ස පාදාසේ මහදානං මහේපති ආයමත් වතාවක් රජුරෝ මලය රටේ අම්බට්ටකෝල ජනපදයට වෙස්වලාගෙන ගිහින් සොන්නගිරි කියන පර්වතය ආසන්නයේ තුන් අවුරුද්දක් උක්ඛකුරුවාදන යන්ත්‍රයක බැල මෙහෙවර කළා. එයින් වැටුප් පිනස ලැබුණු උක්සකුරු අනුරාධපුරයට ගෙන්වාගෙන රජුරෝ භික්ෂු සංඝයා වහන්සේ උදෙසා මහා දානයක් පූජා කරගත්තා. තින්ස බික්කු සහස්සස්ස අදාච්ඡදනානිච ද්වාදසන්නං සහස්සනං බික්කුණේ නන්තතේවච තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට සිවුරු රෙදි පූජා කළා. දොළොස් දහසක් භික්ෂුණීන් වහන්සේලාටත් සිවුරු රෙදි පූජා කළා. කාරයත්වා මහේපාලෝ විහාරං සුප්පතිට්ඨතං ශාට්ඨි බික්ඛු සහස්සස්ස තචේවර මදාපේ හජ්ජරෝයිතා යහපත් කොට පිහිටි විහාරස්ථානයක් කරවා 60000ක් භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කරගත්තා තින්ස සහස්ස සංකාතං බිකුණේ නංච දාපේ මණ්ඩවාපි විහාරංස තතං අබයගල්ලකං තිස් දහසක් භික්ෂුණීන් වහන්සේලාටත් තුන් සිවුරු පූජා කරගත්තා. ඒ වගේම රජුරෝ මණ්ඩවාපි විහාරයත් අබයගල්ලක විහාරයත් කෙරෙව්වා. වංගෝ පට්ටංග ගල්ලංච දීග බාවක ගල්ලකං වාලකාම විහාරංච රාජසෝයවකාර ඒ වගේම වංකා වට්ටක ගල්ල විහාරයත් දීඝබාහුක ගල්ල විහාරයත් ජාලගාම විහාරයත් ඒ රජ්‍යරෝ විසින්ම කෙරෙව්වා ඒවං සද්දාය සෝරාජා කත්වා පුඤ්ඤානිනේකදා චතුද්දසන්නං වස්සානං අචන දිවං අගා මෙසේ ශ්‍රද්ධාවෙන් යුක්තව මහා චූලික මහාතිස්ස රජුරුව නොඑක් ආකාරයෙන් පින් රැස් කරගෙන 14 අවුරුද්දක රාජ්‍ය කාලයෙන් පස්සේ දෙව්ලොව ගියා වට්ටගාමිනිනෝ පුත්තෝ චෝරනාගෝති වෙස්සුතෝ මහාචෝලෙස්ස රජ්ජම්මේ චෝරෝත්වා චරේතදා වලගම්බා රජ්ජරුවන්ගේ පුත් කුමාරයා වන මහා නාග කුමාරයා චෝරනාග යන නමින් ප්‍රසිද්ධ වුණා මහා චූලික රජුරුව රජකම් කරන කාලයේ ඔහු සොරු කණ්ඩායමක් සමග සොරකමේ යෙදුණා. මහා චූලෙන් උපරත රජංකාරය ආගතෝ අතනෝ චෝර කාලේසෝ නිවාසං යසුනාලබී අට්ටාරස විහාරේත වෙද්දං සාපේසෙදුම්මතේ රාජ්‍යන්වා දස වස්සානේ චෝරනාගෝ අකාර මහා චූලික රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ චෝරනාග රජකමට පැමිණියා. ඔහු සොරකම් කරන කාලේ යම් විහාරස්ථානයකට Tamanට නවාතන් නොදී තිබුණාද නුවණින් තොර වූ රජුරෝ ඒ විහාර 18ක් විනාශ කරව දැම්මා. චෝරනාග රජුරෝ 12 අවුරුද්දක් රජකම් කළා. අනුලා දේවියා දෙන්නං වෙසංකාද මතෝ තතෝ ලෝකන්තරික නිරයං පාපෝසෝ උපපජ්ජත තමන්ගේම භාර්යාවන අනුලා බිසව විසින් දෙන ලද විෂානුභව කළ මොහු මරණයටපත් වුණා. ඒ පාපී තනත්තා ලෝකාන්තරික මහා නිරේ උපන්නා. තදච්චයේ මහා චෝලේ රංග පුත්තෝ අකාරේ රජ්ජන්තේනේව වස්සානේ රාගාතිස්සෝ තිවිස්සුතෝ චෝරනාග රජුරුවන්ගේ මරණයෙන් පස්සේ මහා චූලික රජුරුවන්ගේ පුත් කුමාරයෙක් රජ වුණා. ඒ රජුරුව 39න් ප්‍රසිද්ධ වුණා. තිස්ස රජුරුවන්ට රජකම් කරන්න පුළුවන් වුණේ අවුරුදු 3යි. චෝරනාගස්ස දේවේතෝ වෙසමං වෙසමානුලා විසන්දත්වාන මාරේසේ බලත්ත රත්මානසා චෝරනාග රජ්ජුරුවන්ගේ බිසෝවන අනුලා දේවිය ඊටාම නරක ගතිගුණවලින් යුක්තයි. ඈ මුලින්ම යුද බටයෙකු සමග රාගයෙන් ඇලී තමන්ගේ ස්වාමියා වන චෝරනාග රජුරුවන්ව මරාගත්තා. තස්මින් යේව බලත්තේ සානුලාරත් මානසා තිස්සං විසේන ඝාතත්වා තස්ස රජ මදාසිස රාගයෙන් ඇලී ගිය අනුලා බිසව ඒ යුදබටයා ලවාම තමන්ව මෙහෙසි තනතුරේ තබෝ තිස්ස රජුරුවන්ව වසකවා මරවගත්තා ඊට පස්සේ ඈ යොදබටයාට රාජ්‍ය ලබා දුන්නා. සිවෝ නාම බලත්තෝ සෝජට දෝවාරිකෝ තයෙන් කତ୍වා මහේසින් අනුලං වස්සං මාසද්වයාදිකං අනුරාධපුරේ රාජමාලිගාවේ ප්‍රධාන දොරටුපාලයාව සිටි ඒ සිව නැමැති යොදබටයා අනුලාව මෙහෙසිය කරගෙන අවුරුද්දකුත් මාස දෙකක් රජකම් කළා. රජ්ජංකාරේස නගරේ වටුකේ දමෙලේ නොල රත්තා විසේන තංගන්්වා වටුකේ රජ්‍යමප්පයේ ඊට පස්සේ අනුලාපිසව අනුරාධපුර නගරයේ සිටිය වටුක නැමැති දෙමලා කෙරේ රාගයෙන් ඇලී ගියා ඈම සිව රජුරවන්ට වසකන්ට දීලා මරවා වටුක දෙමලාව රජකමට පත් කළා. වටුකෝ දමලෝසෝ පුරේ නගර වඩකි මහේසෙන් අනුලංකත්වා වස්සං මාස දෙකං ඒ වටුක දෙමලා රජකට යමින් යමින් සිටි රජුට හිතවත්ව සිටි නගර සැලසුම් ශිල්පියේ වටුක දෙමළ රජුරෝ අනුලාභිසෝ මෙහෙසිය හැටියට තබාගෙන අවුරුද්දකුත් මාස දෙකක් රාජ්‍යංකාරේ සිනගරේ අනුලා තත්තාගතං පස්සෙත්වා දාරුබතිකං තස්මෙන් සාරත්ත මානසා අනුරාධපුර නගරයේ රජකම් කළා අනුලාභිසව එහි පැමිණි මාලිගාවට දරා දෙන තරුණයා දැකලා ඔහු කෙරේ රාගයෙන් ඇලී ගියා. හන්තා විසේන වටුකං තස්ස රංගං සමප්පේ දාරුපත්තක තිස්සස මහේසං කරියානුලං ඈ වටුක දෙමළ රජුරවන්ට වස දීලා මැරුවා. දරාදපු තරුණයාව දාරුබතික තිස්ස නමෙන් රජකමටපත් කළා. ඔහු අනුලාභිසව මෙහෙසිය කරගත්තා. ඒක මාසාදිකං වස්සං පුර රජමකාර කාරේසිසෝ පොක්කලනං මහා මේඝ වනේ ලහුම් දාරුබතික තිස්ස රජුරෝ අනුරාධපුරයේ අවුරුද්දකුත් මාසයක් රජකම් කළා. ඒ රජුරුව මහමෙවනා උයනේ පංචම්බනම් මලු ආසන්නේ ඉක්මනෙන් පොකුණක් කෙරෙව්වා. නිලියේ නාම දමිලේසා පුරෝහිත බ්‍රාහ්මනේ රාගේන රත්තානුලාතේන සංවාසකාමිනේ ඊට පස්සේ අනුලා බිසව නිලිය නැමැති දෙමළ පුරෝහිත බ්‍රාහ්මණයා කෙරේ රාගයෙන් ඇලී ගියා ඔහු සමගත් නිදාගන්ට ආසා කළා. දාරුපත් එක තෙස්සන්තං වෙසන්දත්වාන ගාතිය නිලියස අදාරජ්ජං සෝපි නිලිය බ්‍රාහ්මනෝ තම්මහේසින් කරිත්වාන නෙච්ඡන්තාය උපට්ඨිතෝ රජ්ජංකාරයස චම්මාසං අනුරාධ පුරේද ඇදාරුපත්තික තිස්ස රජ්ජුරුවන්ට වස දීලා මැරෙව්වා. නෙලිය බ්‍රාහ්මණයාට රජකම අරගන්න දුන්නා. ඒ නෙලිය දෙමළ බ්‍රාහ්මණයාත් රජ වෙලා අනුලා බිසව මහේෂේ තනතුරටපත් කළා. ඈගෙන් නිතර උපස්ථාන ලැබමින් ඒ රජ්ජුරුව මේ අනුරාධපුරයේ 6 මාසයක් රජකම් කළා. ද්වත්තෙන් සාය බලත්තේ වත්තුකාමායතරුචෙන් විශේන තංඝාතයත්වා නිලයං කත්‍යානුල රජ්ජං සං අනුලා දේවේ චතුමාස මකරය අනුලා රාජකාන්තාව නෙලිය රජුරුවන්වත් වසදීලා මරාගත්තා ඊට පස්සේ අනුලා බිසවම රජ වුණා. මාස 4ක් යුදබටයන් 32 දෙනෙක් සමග සිටු මනාපේ වාසය කළා. මහා චෝලක රාජස්ස පුත්තු ဒ ුතිය කෝපන කුට කන්න තිසෝ නාම බීතෝ සෝනුල දේවියා පලායත්වා පබ්බජෙත්වා කාලපත්ත බලෝයිද ආගන්ත්වා ගාතයත්වා තං අනුලන්දොත්ත මානසං රජ්ජංකාරේ සිදාවේ සංවස්සනේ මනෝජාදීපෝ මහාං උපසතාගරං අකාචත්‍ය පබ්බත මහා චූලික රජුරුවන්ගේ දෙවෙනි පුත්‍රයා වන කුටකන්නතිස්ස කුමාරයා අනුලා දේවියට බයෙන් රජ මාලිගාවෙන් පලා ගියා පැවිදි වුණා සුදුසු කාලයේදී බලසනගස් සමග මෙහි ඇවිත් දුෂ්ට සිත් ඇති අනුලා දේවිය මරවා රජකම ලැබූ කුටකන්නතිස්ස රජුරුව අවුරුදු 22ක් ලංකා රාජ්‍ය කළා. ඒ රජුරුව මිහින්තලේ සෑගිරියේ මහා උපෝසථාගාරයක් කෙරෙව්වා. ගරස්ස තස්ස පුරතෝ ශිලාතූපමකාරේ බෝධින් රෝපේසි තත්තේව සෝවචේතිය පබ්බතේ ඒ පොහොයගේට ඉදිරියෙන් ගලෙන් ස්තූපයක් කෙරෙව්වා. ඒ රජුරුවම සෑගිරිය එතනම බෝධින් වහන්සේ නමක් රෝපණය කෙරෙව්වා. පේලගාම විහාරංච අන්තර ගංගායකාරේ තත්තේව වන්න කංනාම මහාමාතික මේවච පෙළගාම නමින් විහාරයකුත් ගඟ අද්දර කෙරෙව්වා. එතනම වන්නක නමින් මහා ඇලපාරක් කැනෙව්වා. අම්බ දුක්ග මහාවාපෙන් බයෝලුප්ප පලමේවච සත්තහත්තොච්ච පාකාරං පුරස්ස පරිකං තත අම්බල දුක්ග මහා වැවත් බයෝලුප්පල නම් වැවත් කෙරෙව්වා අනුරාධපුර නගර ප්‍රාකාරයත් සත් ක්‍රියනකට උත්සලා කෙරෙව්වා. මහවත්තුම් මේ අනුලංගාපයත්වා සංගතං අපනීය තතෝතකං මහවත්තුමකාර අසංවර අනුලාපිස වාදාහනය කළ තැනින් ටිකක් ඈතට වෙන්න කටුකොහල් අරවා මාලිගයක් කෙරෙව්වා පදමස්සර වනුයානං නගරයේවකාරේ මාතාස්ස දන්තේ දෝවිත්වා පබ්බචිදින සාසනේ පද්මස්වර නමින් වනෝද්‍යානයක් නගරයේම කෙරෙව්වා රජ්ජරුවන්ගේ මෑණියෝ දත් දෝවණය කරලා බුද්ධ ශාසනය පැවිදි වුණා කුලසන්තකේ කරට්ටානේ මාතු බෙක්කුණ පස්සයන් කාරේ සිදන්තගේ අන්තේ වෙසුතෝ ආසිතනසෝ රජ කුලයට නිවසක ආසන්නයේ මෑණියන් වෙනුවෙන් භික්ෂුණී ආරාමයක් කෙරෙව්වා ඒ රාජමාතාව දෙසා කල නිසා දන්තගේහ නමින් ප්‍රසිද්ධ වුණා තදච්චේ තස්ස පුත්තෝ නාමතෝ බාතිකාභයෝ අට්ඨවේශති වස්සානේ රජ්ජංකාරසිකත්තියෝ කුටකන්නතිස්ස රජ්ජරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජරුවන්ගේ බාතිකාභය නැමැති පුත් කුමාරයා රජකමටපත් වුණා. ඒ රජ්ජරුව 28 වසරයක් රජකම් කළා. මහාදාටික රාජස්ස බාතිකත්තා මහේපති දීපේ බාතික රාජාතේ පාකටෝ ආසි ධම්මිකෝ මහාදාටික රජ්ජරුවන්ගේ සහෝදරයෙක් වන නිසා මේ රජ්ජරුවන්ගේ නාමය බාතික රජ්ජරුව නමින් දෙවයිනේ ප්‍රසිද්ධ වුණා මේ රජ්ජරුව ධාර්මිකයි කාරේසිලෝස පහදේ පටිසංකාරමෙත්තසෝ මහාතෝපේ වේදිකා දේතෝපං වේ පොසතවයං රජ්ජරුව ලෝවා මහා ප්‍රාසාදයේ අලුත් වැඩියා කටයුතු කෙරෙව්වා මහා සෑයේ පේසාවලලු දෙකක් තෝපාරාමේ පොහේ ගයත් කෙරෙව්වා අත්තනෝ බලි මුජ්ජත්වා නගරස්ස සමන්තතෝ රෝපාපෙත්වා යෝජනම් මේ සුමනානජ්ජුකානිච තමන්ට ලැබෙන බදු මුදල් වලින් නගරයේ වටේ යදුනක ප්‍රමාණයට සමම්පෙච්ච මලුත් ඉද්ද මලුත් රෝපණය කෙරෙව්වා පාදවේදිකතෝ යාව දුරච්චත්තා නරාදිපෝ චතුරංගුල බහලේන ගන්ධේන උරුචේතියං රජ්ජුරුව මහාසයේ පාදමේ සිට චත්‍රයේ මුදුන දක්වා අඟල් 4ක පමණ ඝනකමට සුවඳ මැටි ලිම්පාපෙත්වාන පුප්පානේ වන්ටේ තත්ත සාදුකං නිවේසිත්වානකාරේසේතෝපං මාලා ගුලෝපමං ආලේප කරවා සමම් මල් නටුවෙන් පරිස්සමෙන් සුවඳ මැට්ටට ඇතුල් කරලා මුළු මහා සෑම එක මල් ගුලාවක් කරලා පූජා කළා පුනදංගුල පහලාය මනෝ සීලාය චේතියං ලෙම්පා පැත්වාන කාරේසේ තතව කුසුමාචිතං තවත් අවසක අඟල් දෙකක් ඝනකමට මනෝශීල හේවත් සිරියල්ලාපේ ආලේප කරවා කලින් වගේම මහා සෑය වැහෙන්ට මල් ලැබුණලා පූජා කළා පුනසෝපානතෝ යාව දුරච්ඡත්තාව චේතියං උපේයෝ කිරාපෙත්වා චාදස පුප්පරාසිනෝ තවත් දවසක පඩිපෙලේශිත මුදුනේ චත්‍රය දක්වාම මහාසෑ මල් වලින් පිරී යනසේ අතුරලා මහාසෑ මලින් වැස්සුවා උට්ටාපෙත්වාන යන්තේ ගලං අබයවාපිතෝ ජලේතෝ පංස චන්තෝ ජල පූජමකාරය තවත් දවසක යන්ත්‍ර මාර්ගයෙන් අබේවේ ජලය මහා සෑයේ මුදුනතෙක් උඩට විහිදුවා මහා සෑයට ජලය ඉස්වමින් මහා සෑය පැම් පහසු කරවමින් ජල පූජාවක් කළා සකට සතේන මුත්තානං සද්දෙන් තේලන සාදුකං මන්දා පෙත්වා සුදා පෙන්ඩං සුදා කම්මමකාරයේ පවාලජාලංකාරෙත්වා තංකිපාපිය චේතියේ සෝවන්නානි පදුමානේ චක්කමත්තානි සන්දෙසෝ ලග්ගා පෙත්වා තතු මුත්තා කලාපේ ආවෙත්තිමා පදුමාලම්බයත්වාන මාතුපම පෝදය ගල් සීයක මුතු ගැනවිත් සියුම් වෙනට තෙලින් පරිස්සමෙන් අබරවලා සුණු පිඬු කරලා මහා සෑයේ මුතු පාටට දෙලසන සුදින් ආලේප කළා රෝම රටට දෝතයන් යවලා ඒ රටෙන් ගෙනා පබළු වලින් මහා සෑය වැහෙන්ට දැලේ පලන්දවලෙහි සන්දිවල තැනින් තන කරත්තරෝද තරමේ රත්තරණෙන් කළ නෙළුම් මල් සවිකරවා ඒ නෙළුම් මල් කෙමියෙන් මුතුවැල් මෙටි පහලට වැක්කිරෙන්නට සලස්වලා ඒ කෙළවරේ රන් නෙළුම් මෙල්ලලා මහා සෑයට පූජා කළා ඝන සඤ්ඤාය සද්දං සෝදාතු ගම්බම්මිතා දිනං සුත්වා දෙස්වා තන්තාහං වොට්ටෙන් සම්තෙනෙච්චතෝ රජ්ජරුවන්ට මහා සෑයේ ධාතු ගර්භයේ රහතන් වහන්සේලා වැඩහිඳ සාමූහිකව සූත්‍ර ධර්මයන් සජ්ජායනා කරන හට අසන්ට ලැබුණා මහා සෑය වටේම ගිහින් බැලුවා ඝනසක් ගායනා කරන සංඝ පිරිසක් දකින්ට නැහැ. මේ මහා සෑ ධාතු ගර්භයෙන්මයි ඒ හඬ ඇසෙන්නේ. ඒ ධාතු ගර්භයේ නොදක මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා දැඩිව අදිස්ථාන කරගෙන පාචේනා දෙක මූලම් මේ අනාරෝ නිපජ්ජත තේරා ద్వාරං මාපයත්වා ධාතු ගම්බං නයං සුතං නැගෙනහිර වාහකට ළඟ ආහාර නොගෙන මහා සෑය දෙසට හිස යමා වැතුරුණා. රහතන් වහන්සේලා දොරක් මවලා බාතිකාභය රජුරුවන්ව ධාතු ගර්භය ඇතුළට ගත්තා. ධාතු ගම්බ විභූතෙන් සෝ සම්බන්දස්වා මහේපතේ නිකාන්තෝ තාදිසේව පොත රූපේ පූජේ රජ්ජුරුවේ ධාතු ගර්භයේ අලංකාර සියල්ලම දැකලා පිටතර පැමිණියාට පස්සේ ඒ ආකාරයටම සිතුවම් අදින වස්ත්‍රවල ඒවා සිතුවම් කරලා පූජා කළා මදොගන්දේහි ගන්දේ ගටේ ගරසේච අංජන හරිතාලේ තත මනෝසිලායච මදුගන්ධ නමින් පූජාවක් කෙරෙව්වා කලස්වල සුවඳ පුරවාහි මල් මිටි තමා පූජාවක් කෙරෙව්වා සුවඳ දියනොත් අඳුන් සිරියල් වලනොත් ඒ වගේම මනෝශීල වලනොත් පූජාවක් කෙරෙව්වා මනෝ සිලාසු වස්සේන බස්සෙත්වා චේති අංගනේ තිතාසු ගොප්ප මත්තාසු රචිතේ උපලේච චෛත්‍ය මළුවේහි ඒ මනෝ සීලවලට මල්වැසි වස්සලා ගොප් මාස පමණ දක්වා පිරුණාට පස්සේ මහණෙල් මල් පිටිත බලා පූජාවක් කළා තූපංගනම් මේ සකලේ පුරිතේ ගන්ධකද්දමේ චිත්ත කිලංජ චිත්තේසු රචිතේ හොප්පලේහිච මුළු මහා සෑ මළුව පුරාම සුවඳ මැටි පුරවලා එහි සිදුරු හදලා මානෙල් මල් මෙටි සිටවලා පූජාවක් කෙරෙව්වා වාරයත්වා මාරි මග්ගං තතේව පූරිතේ ගතේ දීපවට්ටේ නේකානේ කතවට්ටේ සිකාහිච මහසෑ මළුවෙන් වතුර බසින මාර්ගයන් වස්සවා සෑ මළුවේ ගිතෙල් පුරවා පටරෙදි වලින් කළ පහන් වැටිය මළුව පුරාම පහන් දල්වලා ඒ පහන් සිළුවේ මහා සෑය පූජා කළා. මදුකතේ ලම්මිතත තිලතේල තතේවච තතේව පත්ත වටිනං සුබහෝ එසිකාහිච ඒ විදියටම මේ තෙල් වලිනුත් තල තෙල් වලිනුත් පුරවලා ඒ විදියටම පටර දිවලෙන් පහන් වටි තනවලා බොහෝ පහන් දැල්වලා ඒ පහන් සෙළුවෙන් මහා සෑය පූජා කළා. යතාවුත්තේහි ඒතේ මාතු පසකත්තියෝ සත්තක්කත්තුං සත්තකත්තුං පෝජාකාසේ විසුක් විසුං ඔය කියපු පිළිවෙලින් වාතිකාබේ රජුරුව හත් පාර හත් පාර ගානේ මහා සෑයට වෙන වෙනම පූජාවන් පැවැත්තුවා. අනෝවස්සංච නියතං සෝදා මංගල මුත්තමං බෝධිසිනාන පූජාච තතේව ගුරු බෝධියා වර්ෂයක් පාසා මහා සෑයේ සුණුවාලේප කිරීමේ උතුම් මංගල්‍ය කළා. ඒ විදියටම ජයශ්‍රී මහා බෝධින් වහන්සේටත් බෝධි ස්නාන පූජා නමින් පන් පහසු කරවීමේ පූජාවක් කළා. මහා වේසාක පූජා චෞලාරාට වේසතේ චතුරාසේති සහස්සානේ පූජා චනුලාරිකා 28 අවුරුද්දක්ම වෙසක් මහා පුණ්‍යෝත්සව උදාරායුරින් කළා සාමාන්‍ය පූජාවන් 84000ක් කෙරෙව්වා. වේදං නට නච්ඡංච නානාතුරිය වාදිතං මහතෝපේ මහපෝදං සද්දානෝනෝ අකාරය නැට්ටුවන් යොදවා කරන සනකලි කෙරෙව්වා. මහා සෑයට නොයෙක් තූර්ය නාදයන්ගෙන් පූජා පැවැත්තුවා. ශ්‍රද්ධාවෙන් ඉපිල යමින් නොඑක අයුරෙන් පූජාවන් කළා. දිවසස්ස චතික්කත්තුම් බුද්ධපට්ඨානමාගමා දික්කත්තුම් පුප්ප බේරෙන්ච නියතං සෝ අකාරේ දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානයේ පිණිස මහා සෑයට ගියා දවසට දෙවරක් බෙරවැයුම් සහිතව මල් පූජාව නොකොඩවා කළා නියතංජන දානංච පවාරණ දානමේවච තේලාපානිත වත්තාදේ පරිකාරං සමනාරං පෙරහැර දාන පවාරණ දාන ආදියත් තෙල් පැණි වස්ත්‍ර පහන් ආදී ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන පිරිකරත් පූජා කළා බහොං පාදාසි සංඝස්ස චේතියක්කෙත මේවච චේතිය පරිකම්මත්තං අදාසි තස්ස කත්තියෝ සංඝයා වහන්සේට චෛත්‍ය අලුත් වැඩියාවට අවශ්‍ය වේදම් පිණිස බොහෝ කුඹුරු පූජා කළා ලංකාව පුරාම පිහිටි චෛත්‍ය ස්ථානවලට කුඹුරු පූජා කළා සදා බික්කු සහස්සස් විහාරේ චතිය පම්බතේ සලාක වට බත්තංච සෝදාපේසිච භූපති සාගරියේ දහසක් වූ භික්ෂු සංඝයා වහන්සේට භාතිකාභය රජුරෝ හැම කල්හිම සලාක බද්දානය පූජා කෙරෙව්වා චෙන්තාමනි මුචේලවේ උපට්ඨනත චසෝ තදා පදුම ගරේ චත්ත පාසාදේච මනෝරමේ භෝජන්තෝ පංචඨානම්මේ බික්ඛු ගන්ත දුරයතේ පච්චයේ උපට්ඨාස සදා ධම්මේ සගාරවෝ ඒ වගේම රජ්ජුරුවෝ මනරං වූ චිත්ත ප්‍රාසාදයේ මණික් ප්‍රාසාදයේ මුචල ප්‍රාසාදයේ යන උපස්ථාන ප්‍රාසාද තුනෙත් ඒ වගේම පියුම්ගරයේ චත්ත ප්‍රාසාදයේ යන පස්තනෙහි ග්‍රන්ථ දොරෙන් යුත භික්ෂූන් වහන්සේලා වළඳවමින් සමදා ධර්ම ගෞරවයෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළා. පෝරාණ රාජනීයාතං යං කිංචි ශාසනස්සිතං අකාශේ පුඤ්ඤ කම්මං සෝ සම්බං වාතික බෝපතේ පුරාණ රජදරුවන් විසින් නියම කරන ලද බුද්ධ ශාසනය පිළිබඳව යම්කිසි පුණ්‍ය කර්මයක් ඇත්තම් වාතික රජුරෝ ඒ සියල්ල නපිරිහලා ඉෂ්ට කළා. තස්ස වාතික රාගස්ස අච්චතං කනෙට්ටකෝ මහාදාටි මහානාගනාමෝ රජමකාරේ ඒ වාතික රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මලනුවන් වන මහා දාඨික මහා නාග නැමැති රජුරෝ රජකමටපත් වුණා. ද්වාදසං යේව වස්සානේ නානා පුඤ්ඤ පරායනෝ මහාතෝ පම්මේ කිංජක්ක පාසානේ අතරාපේ ඒ මහා දාඨික රජුරෝ 12 අවුරුද්දක් රජකම් කළා. නොඑක් ආකාර වූ පින් පිහිට කරගෙන සිටියේ රජ්ජුරුවෝ මහාසයේ ගලෙන් කළ පේසා වලල්ලට පහලෙන් කිංජක්ක නැමැති පියොන් කැටයම් කළ ගල් ඇතිරෙව්වා වාලිකා මරියාදංචකාරේස චිත්ත තංගනං දීපේ සබ්බ විහාරේසෝ ධම්මාසන මදාපේ වැලි මලුව විශාල කරවා සැකසුවා. ලංකාවේ සෑම විහාරයකටම ධර්මාසන කෙරෙව්වා. අම්බත්තල මහාතෝ පංකාරාපේසමයේ පතේ චයේ අතිත්ත මානම් මේ සරෙත්වා මොනිනෝ ගුණං ඒ රජ්ජුරුවෝ මිහින්තලේ අම්බත්තල මහාතෝපේ කෙරෙව්වා එහි નિરાසිතනතන් කරවා සෑබැම්ම සයිමත් නොපිහිටන විට භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් චදෙත්වාන සකං පානං නෙපජ්ජෙත්වා සයන්තයෙන් තපයetva චයන්තස්ස නිට්ඨාපෙත්වාන චේතියං තමන්ගේ ජීවිතය පූජා කරලා එතන වැතුරුණා එහි බැම්ම ස්ථිරව පිහිටුවා සෑය කටයුතු සම්පූර්ණ කළා. චතොද්්වාරේ තපපේසේ චතුරෝ රතනග්ගිකේ සුසිප්පිකේසි සුවිබත්තේ නානා රතන ජෝතිතේ ඊතා දක්ෂ ශිල්පීන් ලවා සියොන් කැටයම් කරවලා අඹතල මහා සෑයේ සතර දොරටුවේ රුවන්කණු සතරක් කෙරෙව්වා. චේතියේ පටිමෝචත්වා නානා රතන කංචුකං කංචන බොම්බලංචත මොතලබංච දාපේ චෛත්‍යද රංකම්බෙලියෙන් කළ නොයෙක් රුවණෙන් කළ කංචුකයා පලන්දලා රන් බුබුලු වලින් කළ මුතු ඇලක් එල්ලුවා. චේතිය පබ්බතාවට අලංකරිය යෝජනං යෝජාපෙත්වා චතුද්වාරං සමන්තාචාරු වේතිකං සාගරිය පර්වතයේ අවට යොදුනක් පමණ දුර අලංකාර ලෙස ගමන් මාර්ග සතරක් කරවා සතර පැත්තේ දොරටු සතරක් තැනෙව්වා වේතියං ඔබතෝ පස්සේ ආපනානි පසාරිය දජග්ගික තෝරනේ මණ්ඩයත්වා තයෙන් තයේ වේදිය දෙපැත්තේ සල්පිල් කරවා දජ මල් කරඬු තොරන් ආදිය ඒ තන සැරසෙව්වා දීපමාලා සමුජ්ජෝතං කාරයත්වා සමන්තතෝ නටනච්චානි ගේතානේ වාදිතානි චකාරේ අවට හැමතැනම පහන් පේලි වලින් බබලන්ට සැලැස්සුවා නැට්ටුවන්ගේ රැඟුම් ගීගැයුම් වාදනාදිය කෙරෙව්වා මග්ගේ කදම්බ නදිතෝ යාව චේතිය පබ්බතා ගන්තුන් දෝතේහි පාදේ කාරයතර නත්තතං කොළඹයේ පටන් සෑගිරිය දක්වා මාර්ගයේ පාදෝවණය කරමින් යන්න පුළුවන් විදියට කලාල ඇතිරෙව්වා ගනච්ච ගීත වාදේ සමජ්ජ මකරන්තය නගරස්ස චතුද්්වාරේ මහා දානංච දාපය ඒ මාර්ගයේ නැටුම් ගැයුම් වැයුම් නාටකයන් ආදිය කෙරෙව්වා නගරයේ දොරටු සතරේ මහා දන් දුන්නා ආකාශ සකලේ දීපේ දීපමාලා නිරන්තරං සලිලේපි සමුද්දස්ස සමුද්දායෝදනන්තරේ මුළු ලක්දිව නිරතුරුව පහන් පෙරින් ආලෝක කළා ආත්පස මොහොතේ යදුණක් ඇතුළත පහුරු බැඳ කනු සිටුවා ඒ තැන්වල පහන් දැල් වෙව්වා චේතියස්ස මහේතේන පූජාසකාරිතා සුභා ගිරිබණ්ඩ මහා පූජා උලාරා වොච්චතේද අම්බස්තල මහාසෑයට ඒ මහා දාඨික රජුරුවන් විසින් කරවන ලදේ සුන්දර වූ මහා පූජාව ගිරිබණ්ඩ මහා පූජාව කියලත් කියනවා සමාගතානම් බික්ඛුනං තස්මෙන් පූජා සමාගමේ දානං අට්ඨං සුඨානේ සෝතපාපෙත්වා මහේපති ඒ පූජා විනයෙන් වැඩම කළ භික්ෂුන් වහන්සේලාට රජුරෝ අටතැනක දම්පොළවල් පිහිටෙව්වා තාලයත්වාන තත්‍රත්තාට සෝවන්න බේරියෝ චතුවේශ සහස්සානං මහදානං පවත ඒ අටතන රන්බෙර ගස්සවා 24000ක් වික්ෂුන් වහන්සේලාට මහාදම් පැවැත්තුවා චචේවරානි පාදාසේ බන්ධමොක්ඛංච කාරේ චතුන්ද්වාරේ නහපිතේ සදා තම්මමකාරේ තුන් සිවුරු සයවතාවක් දුන්නා බන්ධනාගත සත්වයන් නිදහස් කෙරෙව්වා හැම වෙලාවෙම සතර දොරටුවේ කරණ වෑමියන් ලවා රවුල් කැප්පෙව්වා පුබ්බරාජෝ ඊටපිතං බාතරං තපිතං තත පුඤ්ඤකම්මං අහපෙත්වා සබ්බං කාරේබෝපති පෙර රජවරුන් විසින් පවත්වාගෙන ආවා වූ සියලු පින්කම්ද තමන්ට වැඩිමහලු සහෝදර බාතික රජුරුවන් පවත්වාගෙන ආවා වූ සියලු පින්කම්ද සියල්ලම එපරිද්දෙන්ම මහා දාඨික රජුරෝ ඉටු කළා. අත්තානන්දේවින් පුත්තේ දේහතින් අසංච මංගලං වාරියන්තෝපි සංගේන සංගස්සදාසි භූපතේ තමා දේවියත් ගාමිණී අභයහා තිස්ස යන පුත්කමරුවන් දෙදෙනාත් මගුල් ඇතාත් මගුල් අස්සයාත් සංඝයා වහන්සේ විසින් වළක්වද්දී සංඝයාගේ දාසයන් ලෙසට පැවරුවා. චසත සහස්සග්ගං බෙක්ඛු සංඝස්ස සෝවදා සත සහස්සග්ගනකං බෙක්ඛුනේ නංගනස්සතෝ භික්ෂුන් වහන්සේලාට කහවණු 6 ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිළිකර ආදිය පූජා කළා භික්ෂුණීන් වහන්සේලාට කහවණු ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර පූජා කළා. දත්වාන කප්පියං බණ්ඩං විවිධං විදිකෝ විදෝ අත්තානං චවසේසච සංඝතෝ අබිනේ හරි කරුණ ගැලපීමේ දක්ෂ වූ රජ්ජුරුවෝ විවිධාකාර කැපබාණ්ඩ පූජා කරලා තමාවත් අනිත් විසවාදී පිරිසත් සංඝයාගේ දාසභාවයෙන් අරවා ගත්තා. කාලායන කන්නේ කම්මේ මනිනාග පබ්බතව්වයන් විහාරංච කලන්දව්වං කාරේසි මනෝජාතිපෝ රජ්ජුරුව රුහුණු ජනපදයේ කලායන නම් කඳ මුදුනේ මණිනාග පර්වතය නමින් විහාරයකුත් කලන්ද නමින් විහාරයකුත් කෙරෙව්වා. කුබුකන්ද නදේ තීර සමුද්ද විහාරමේවච වාව කන්නේක චෝල නාග පම්බත සවයං කුබුකන්දන හොය යුරේ සමුද්‍ර විහාරය නමින් විහාරයකුත් රුහුණේම හුවාව නැමැති කඳ මුදුනේ චූලනාග පර්වතය නමින් විහාරයකුත් කෙරෙව්වා. මණ්ඩවාපි විහාරේච සාමනේ රස කත්යෝ තුට්ටෝ විහාරං දාපේසේ සංඝේ භෝගං තතේවසෝ මණ්ඩවාපි විහාරයේදී රජුරවන්ට පැංගෙන වෙද්දුත් සාමණේර නමගේ සංවරකමට පැහැදුණු රජුරෝ ඒ විහාරයටත් නින්දගමක් සංඝ භෝගයක් වශයෙන් පූජා කළා. ඤෙතේ බව මනප්පං සාදු පඤ්ඤාලබෙත්වා විගත මද පමාදා චත්ත කාමප්ප සංගා අකරය ධනක දං පුඤ්ඤ කම්මා බිරාමා විපුල විවේද පුඤ්ඤං සුපසන්නා කරොන්තේ ඔය ආකාරයෙන් මහා දාඨික මහා නාග රජුරෝ වගේ යහපත් නුවණක් ඇති අය බොහෝ සම්පත් ලබාගෙන ඒ ඉසුරු වලින් මත් නොවේ ප්‍රමාදයටත්පත් නොවි අධික කාම විපාසා දුරු කරගෙන ජනයා පීඩාවටපත් නොකොට පින්කම් වල ඇලී වාසය කරමින් විවිධ වූ බොහෝ පින්කම් මනාපහන් සිතින් යුක්තවම කරන්නට ඕනේ සුජනප්පසාද සංවේගත්තායකතේ මහා වංශේ ඒකාදස රාජදීපනෝ නාම චතුත්ත්‍ංසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද්දා වූ මහා වංශයෙහි රජවරු 11 දෙනෙකුගේ පාලනය නම් වූ 34 වෙනි පරිච්ඡේදයයි